ඉතිපිසෝ භගවන් අරහං සම්මා සම්බුද්ධ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධ භගවාති සෝ භගවා ඉති පියරහං අරහං වතසෝ භගවා තං භගවන්තං අරහන්තං සිරසා නමාමි තස්සේ භගවතෝ අරහතෝ අස්ථානං පරිච්ඡයාමි පරිච්ඡන්තෝ ඒව මේ අත්තා තස්සේ භගවතෝ අරහතෝ ශාවකෝ හමස්මි සිස්සෝ හමස්මි ආරකන්තා තන්තා ච කිලේසාරීන සෝමුනි අත සංසාර චක්කාරෝ පච්චයාදීන චාරහෝ නරහෝ කරෝති පාපානි අරහන්තං නමමං සාදු සාදු සාදු සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා තං භගවන්තං සම්මා සම්බුද්ධං සිරසා නමාමි තස්සේ භගවතෝ සම්මා සම්බුද්දස්සේ අත්තානං පරිච්ඡයාමි පරිච්ඡන්තෝ යේවමි අත්තා තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස ශාවකෝ අමස්මි සිස්සෝ අමස්මි සම්මා සම්බුද්ද සම්ධම්ම සම්මා සම්බුද්ද දේශනේ සම්මා සම්බුද්ධඤ්ඤයස්ස සම්මා සම්බුද්ධතේ නමෝ සාදු සාදු සාදු සෝ භගවා ඉතිති විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ වතසෝ භගවා තං භගවන්තං විඤ්ඤාචරණ සම්පන්නං සිරසා නමාමි කස්සේ භගවතු විඤ්ඤාචරණ සම්පන්නස්ස අත්තානං පරිච්ඡජාමි පරිච්ඡන්තෝ ඒවමේ අත්ථතස්ස භගවතු විඤ්ඤාචරණ සම්පන්නස්ස ශාවකෝ හමස්මි සිස්සෝ හමස්මි විඤ්ඤාචරණ සම්පන්නෝ තිස්සෝ විඤ්ඤාපකාශිතෝ අට විඤ්ඤා පංච දස චරණං සං නමමහං සාදු සාදු සාදු සෝ භගවා ඉති පිසුගතෝ සුගතෝ වතසෝ භගවා තං භගවන්තං සුගතං සිරසා නමාමි තස්සේ භගවතෝ සුගතස්සේ අත්තානං පරිච්ඡජාමි පරිච්ඡන්තෝ යේවමි අත්තා තස්සේ භගවතෝ සුගතස්සේ ශාවකෝමස්මි සිස්සෝමස්මි සුගතංචා සුගතංචා සෝබනායස්ස වාගති ගසත්තා සුන්දරං තානං සුගතෝ නාම තේනම සාදු සාදු සාදු සෝ භගවා ඉති පී ලෝකවිදු ලෝකවිදු අතසෝ භගවා තං භගවන්තං ලෝකවිදුං සිරසා නමාමි තස්සේ භගවතෝ ලෝකවිදුන අස්ථානං පරිච්ඡයාමි පරිච්ඡන්තු ඒව මේ අත්තා තස්සේ භගවතෝ ලෝකවිදුනෝ ශාවකෝ හමස්මි සිස්සෝ හමස්මි සත්තාවාසාදි සංකාතේ කාම රූපාදිකේ තථා සංකාර සත්‍යමෝකාස ලෝකේ යෝ වේදි සංනමේ සාදු සාදු සාදු සෝභගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති වතසෝ භගවා තං භගවන්තං අනුත්තරං පුරිස ධම්මසාරතිං සිරසා නමාමි තස්සේ භගවතු අනුත්තරස්ස පුරිස ධම්ම සාරතිනෝ අත්තානං පරිච්ඡයාමි පරිච්ඡන්තෝ ඒව මේ අත්තා තස්සේ භගවතු අනුත්තරස්ස පුරිස ධම්ම ඉති ධම්මේ පුරිසේ සාරතින් සං නමාමං සාදු සාදු සාදු සෝ භගවා ඉති පී සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං වතේ සෝ භගවා තං භගවන්තං සත්තාරං දේව මනුස්සානං සිරසා නමාමි තස්සේ භගවතු සත්තුනෝ දේව මනුස්සානං අත්තානං පරිච්ඡයාමි පරිච්ඡන්තෝ ඒව මේ අත්තා තස්සේ භගවතු සත්තුනෝ දේව මනුස්සානං ශාවකෝ හමස්මි සිස්සෝ හමස්මි දාතාති භව සම්පන්තින් නේතා සිව පුරං වරං සත්තා දේව මනුස්සානං කන්නමාමි නරුත්තමං සාදු සාදු සාදු සෝ භගවා ඉතිති බුද්ධෝ බුද්ධෝ වතසෝ භගවා තං භගවන් සම්බුද්ධං සිරසා නමාමි තස්සේ භගවතු බුද්දස්සේ අස්ථානං පරිච්ඡයාමි පරිච්ඡන්තු හේව මේ අත්තා තස්සේ භගවතු බුද්දස්සේ ශාවකෝ හමස්මි සිස්සෝ හමස්මි චතු සංචේම බුඤ්ජිත්ථ බෝධේතායෝ පජායචේ සාමං සච්ඡානි සම්බුද්ධේ සම්බුද්ධං පනමාමං සාදු සාදු සාදු සෝ භගවා ඉතිසි භගවා භගවා වතසෝ භගවා තං භගවන්තං භගවන්තං සිරසා නමාමි තස්සේ භගවතු භගවතු අත්තානං පරිච්ඡයාමි පරිච්ඡන්තෝ යේව මියත්තා තස්සේ භගවතු භගවතු ශාවකෝ අමස්මි සිස්සෝ අමස්මි භාග්‍යවා භංගවා යුද්ධෝ භාගේහි ච විභත්තවා භවේසු අන්ත ගමනෝ භගවා නාමතේ නමෝ සාදු සාදු සාදු අතීතායේ ච සම්බුද්ධායේ ච බුද්ධාං අනාගතා පච්චුම්පන්නා චයේ බුද්ධාං අහං වන්දාමි සම්බදා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වංජේන හෝතු මේ ජය මංගලං උත්තමංගේන වන්දේහං පාදපං සුවරුත්තමං බුද්දේයෝ කලිතෝ දෝසෝ බුද්ධෝ කමසුතං මමං සාදු සාදු සාදු